යන අදහස් අනුව ඒ අරමුණු ඔස්සේ යමින් කටයුතු කරනවා. ඒ ප්‍රාහයට ඕගයට අහු වෙලා යනවා කාම ඕගයට, භව ඕගයට, ditthi ඕගයට, සතර ඕගයට අහු වෙලා යනවා. එතකොට ඒ තණ්හාමාන ditthi ඒවත් එක්කලම ගලනවා සිතේ ස්වභාවය ප්‍රපංච ගොඩනගෙනවා. දැන් සසරත් ඒත් සමගම ඒ අවිද්‍යාව මෝහය තුළ සසරක් ගැන එහෙම අදහසකින් එහෙම භව තණ්හාවකින් කාම ඕගේට භවෝගේට දිට්ඨියෝගේට අවිජ්ජාවෝගේට අහුවෙලා ගහගෙන යන ස්වභාවය තමයි පෘථග්ජන ස්වභාවය. සසර දියසුලියක් කියලා බුදුන් වහන්සේ පෙන්වන්නේ නිසාමයි. නමුත් දැන් මේ මාර්ගය තුළ ධර්මය අවබෝධ වෙන කෙනෙක් දර්ශන සමාපත්තිය තියෙන කෙනෙක් සත්‍ය ඥානය අවබෝධ කරගත්ත කෙනෙක් මේ සිත යථාභූ ඥාණයෙන් දකිනවා දැන් මේ සිත යථාභූ ඥාණයෙන් දකින කෙනෙක් කියන්නේ මේ කෙනා සිතේ සත්‍ය දකිනවා මේ කෙනා දකිනවා මේ සිත මායාවක් බව මා රූපමංච විඥානම් විඥාන මායාවේ මේ ස්වභාවයට හඳුනා ගන්නවා යථාභූත ඥානෙ තියෙන කෙනා දකිනවා බාහිර නෙමෙයි ඒ සිතේමයි මේ හැදෙන්නේ කියලා. සම්මුති ප්‍රඥප්තිය අඳුන ගන්නවා. ඒ කෙනා ආයතන අඳුන ගන්නවා. දැන් මෙන්න මේ කතාව. ධර්මයේ දන්න කෙනා ධර්මයේ දන්න හොටයි බුදුන් වහන්සේ සත්‍ය ඥානයේ ඇති හොටයි කෘත්‍ය ඥානයේ පැනවේ. දැක් කරන්න පැනවේ. අන්න ඒ කෙනාටයි කෘතඥානෙ හිමි වෙන්නේ. ඒ කියන්නේ ඵලයේ හිමි වෙන්නේ. මාර්ගඵල හිමි වෙන්නේ. දැන් එතකොට සත්‍ය කෘත්‍ය කෘතක් ත්‍රිපරිවට්ටම්. දැන් මේ ගමන පැහැදිලි. අනුපුබ්බ ගමනක්. ඒ කියන්නේ අනුපූර්ව ප්‍රතිපදාවක්. අනුපුබ්බ සික්ක, අනුපුබ්බ කීරිය, අනුපුබ්බ ප්‍රතිපදා. එතකොට මේ මෙන්න මේ මාර්ගයේ ඒකායන මාර්ගයේ සතර සතිපට්ඨානය තුළ පැහැදිලි කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ කොයි විදිහට කතා කරත් එකම කතාවක් තමයි අපිට හම් වෙන්නේ. ඒ අපේ සිතේ මිදෙන මඟ. සිත මායාව අවබෝධ කරන එක සිතේ මිදෙන මඟ තමයි අපිට හම් වෙන්නේ. දැන් අපි ප්‍රතිපදා පළවෙනි අධියර හොඳට පැහැදිලි. කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් වුණත් හිත දකින්න පුළුවන්. හිත දෙය සිහියෙන් දකින්න පුළුවන්. දැන් එකේන ලොකු ධර්ම දැනුමක් නැති වෙන්න පුළුවන්. නමුත් ධර්මයේ මූලිකාංග ටික ගැන අවබෝධයක් තියෙන්න ඕනි දෙවනි අධියරට එනකොට. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයෙක්ගෙන් මේ ධර්මයේ අසා දැනගත්ත කෙනෙකුට තමයි දෙවනි අධ්‍යයනයට ප්‍රවේශ වෙන්න හැකියාව තියෙන්නේ. ඒකයි මේ ධර්මයේ කල්යාණ මිත්‍රයා මතමයි ආනන්දේ පවතින්නේ කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ. නැත්තම් බුදු කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහනේ. එහෙනම් අබෝධෝත්පාද කල්පයකත් පහළ වෙන්න ඕනි මගපල්ලාභේ. අබෝධෝත්පාද කාල කල්පයක ඇත්තටම සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් පණවන්න බෑනේ. මගපල්ලාභී පණවන්න බෑ. එතකොට අපිට තේරෙනවා මේක කල්යන මිත්‍රයා මතමයි තියෙන්නේ කියලා. බුදුන් වහන්සේ පැහැදිලි කරන කාරණා අනුව තිතාම මනාවකට පැහැදිලි වෙනවා. එහෙමනම් දැන් සුනීත සෝපාක කෙනෙකුට කියන්න පුළුවන් කිසිම දෙයක් දන්නේ නැහැ. එයාලා රහත් උනානේ. ඉතින් එයාලා කොහොමද මගපල්ලාපි එයාලා කොහොමද සෝවාන් උනේ? සුනීත සෝපාක. එතකොට රාහුල කුමාරයා එතකොට මේ විදිහට කුමාර කාශ්‍යප පොඩි හාමුදුරුවෝ. එතකොට මේ විදිහට අපි කතා කරනවා. දැන් මෙතනදී වැදගත් කාරණයක් ඔබ අමතක කරන්න එපා. මේ අවුරුදු 7 මේ පුංචි දරුවෝ පවා සෝවාන් වෙන්නේ මගපල් ලබන්නේ බුදුන් වහන්සේ ධර්මය පැහැදිලි කරපු නිසා. අන්නේ ධර්මයේ තමයි මේ සිත සිතේ සත්‍ය පැහැදිලි කරන එක. ඒ පුංචි වචනේත් ඒ සිත දකින්න තියෙන ඒ සිතේ සත්‍ය දකින්න ඒ පුංචි අව ඒ කල්යාණ මිත්‍රයෙක්ගෙන් එන පණිවිඩේ තමයි හේතු වෙන්නේ නිවනට. දැන් එතකොට මෙතනයි තියෙන්නේ වැදගත්කම. ඒ කියන්නේ සත්‍ය ඥානෙ, දර්ශනෙ, දර්ශනය තුලින් තමයි කෙනෙක් සෝවාන් වෙන්නේ. භාවනා කළා නෙමෙයි. ඒක ඊටාම පැහැදිලි. ඒක ධම්ම සංකීර්ණේ ඔබ දකින්න ලැබෙනවා හොඳට පැහැදිලි කරලා තියෙනවා මනාකොට පැහැදිලි කිරීම තියෙනවා සූත්‍ර පිටකේ මනාකොට පැහැදිලි කිරීම තියෙනවා කිසිම කෙනෙක් භාවනා කරලා නෙමෙයි සෝවාන් වෙන්නේ භාවනා කරත් එයා සෝවාන් වෙන්නේ දර්ශන සමාපත්තිය අවබෝධ වෙලා භාවනාව කියන එක අද සමාජයේ රැල්ලක් වෙලා මුලින් ඉදිරියට ගත්තට එතන නෙමෙයි මේ නිවන් මඟ තියෙන්නේ මේ නිවන් මඟ තියෙන්නේ දර්ශන සමාපත්තිය තුලයි සත්‍ය ඥානෙ, දර්ශන විසුද්ධිය ඕන වචනකින් කියන්න පුළුවන්. නමුත් මෙතන බුද්ධ ධර්මයේ කියලා කියන්නත් පුළුවන්. ධර්මයේ තමයි මෙතන තියෙන්නේ. බුද්ධ ධර්මයේ නොදැන ධර්මේ මාවතක් නැහැ. ඒක පැහැදිලි. දැන් අපි හිත දකින්න එක මේ තමයි ධර්මයේ. ඇත්තටම ධර්මයේ තියෙන පොතේ නෙමෙයි. නිවන තියෙන පොතේ නෙමෙයි. අපේ සිත මිදෙන මගයි. එන සිත දකිමින් මිදෙන මගයි නිවන් මග. එහෙනම් සෝවාන් කියන්නේ සිතෙන් මිදුණු මග ඵලයයි. එහෙමනම් අපි සිත දකින්න ඕනි. ඒක අපි කිව්වේ පළවෙනි අධීර විදියට සිත දකින්න ඕනිමයි කියලා. ඉතින් එතනදී ලොකු ධර්මයක් නැතත් මුල් අධීර විදියට හිත දකින්න එක වැදගත්. මොකද බොහෝ අය අපි දකිනවා දැන් අපි උනත් දකිනවා මේ ධර්මයට ප්‍රවේශ වෙනකොට මුලින් මේ සිත දකින්න එක තමයි වැදගත්. සිත දකින්න එක සිතට ඇත්තටම මෙතන තියෙන්න ඕනි මේ තමන්ගේ අරමුණක්. ඒ කියන්නේ නුවණක් තියෙන්න ඕනි, තමන්ට සිහියක් තියෙන්න ඕනි. සිහිය ඊටාම වැදගත්. සිත දකින්න සිහියක් නැතුව බෑ. ඒක අපි කියවේ මේක විවේකයේ විවේකයේ කියන කාරණේ ඊටාම වැදගත්. මනස කොයිතරම් කාර්ය බහුල ශරීරය තුලින් කටයුතු සිද්ධ වුණත් මනසින් විවේකයක් තියෙන්න පුළුවන්. කෙනෙක් සමහර විට යම්කිසි වෘත්තියක තමන් කරන වෘත්තිය කුමක් වුණත් ඒක අදාළ නැහැ ඒක ඒක ක්‍රියාවක් තියෙනවා ක්‍රියාවලියක් නේ තියෙන්නේ දැන් ඒ ක්‍රියාව ඒ සිත තමන් සමාට විවේක වෙන්න පුළුවන් ක්‍රියාව සමාට වේගෙන් කරනවා වෙන්නත් පුළුවන් අපි හිතමු කෙනෙක් මහනවා දැන් මහන කෙනෙක් මැෂිමේ වාඩි වෙලා මහනවා වුණාට ඒ ඉඳි කට්ට වදින තැනට සිත ඒකාග්‍ර වෙන්න පුළුවන් සිත දුවන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඒ සිත විවේකයක් ඇතර තියෙනවා. සිත හැමතැනම දුවන්නේ නැත්නම් විවේකයක් තියෙනවා. සමහරට ඒ කරන කටයුත්තට හිත ඒකාග්‍ර වෙනවා. එතකොට සතියක් ඇතර තියෙනවා, සිහියක් තියෙනවා. අනේකයි අපි ඔබට මුලින්ම පෙන්වුවේ මේකේ සිතට විවේකයක් උයි අවශ්‍ය වෙන්නේ. සිත සමහර විට එහෙම ඉන්නකොට සමහරට ධර්මාරමුණක් යොමු වුණොත් තමයි සිත පේන්න ගන්නවා. දැන් සිත හැසිරෙන හැටි. සිත දැන් ඉන්නේ කොතනද? සිත දුක් මේ දුක් මේ සිත කොහොමද පටගෙන තියෙන්නේ? ඒ කෙනාට ශබ්දේ, රූපේ, වර්ණේ, ගන්ධේ ඒ අරමුණු ඔස්සේ සිත අට ගන්නවා. ඒ වගේමයි අතීත සිතුවිලි, අනාගත සිතුවිලි මේ වර්තමාන මොහොතේමයි අට ගන්න. හැබැයි අර මේ දැන් දකින්න පේන ඇහෙන දේත් වර්තමාන මොහොතේමයි අට ගන්න. හැබැයි එක් මොහොතක එක් සිතයි හටගන්නේ. ශබ්දය ඇහුනොත් ඒ ශබ්දසිත විතරයි. ගන්ධය දැන්නොත් ගන්ධසිත විතරයි. ඒ වගේම තමයි ඒ ඒ සිත විතරයි. ඉතින් අපි මේවට උදාහරණ පෙන්නවා. ප්‍රතිපදා පළවෙනි අධ්‍යයනය පැහැදිලි කිරීම ඔස්සේ දෙවෙනි අධ්‍යයනයේදී අපි ඔබට පෙන්නවා මේ සිත ඒන අරමුණ සත්‍ය දකින්න කියලා. පළවෙනි අරමුණේ සිත දිහා බලන් ඉන්නව පමණයි අපි කිව්වේ. විපස්සනා. දෙවෙනි අධ්‍යයනයේදී විදසුන් නුවණට ගියා විදර්ශනාවට. අර සත්‍ය ඥානේ Taman දන්න දර්ශනේ එහේ එන සිතේ පෙන්වන්න කියලා. ඒ කියන්නේ එක සිතයින් එක් මොහතක එන්නේ. දැන් ඒ සිතට ක්ෂණිකව හටගෙන නිරුද්ධ වෙන ඒ සිතට සත්‍ය බලනවා. එතකොට ඒ සිත හටගෙන නිරුද්ධ වෙන්නේ ඒ සිත සත්‍ය වෙලා නෙමෙයි. උපාදාන වෙලා නැහැ. දැන් දෙවනි අධ්‍යයනයේ උපාදානයක් නොවන සිතක් තමයි යන්නේ. එතකොට සිතේ සත්‍ය දකිනවා කියන්නේ මේ සිතක් අට ගන්නවා අපි තුමු උදාහරණයක් විදිහට අර පොත දකින හිත අපි නිතරම ගන්නවානේ. දැන් පොත දකින හිත කියන්නේ පොත කියන්නේ අතරම සිත. දැන් අතර පොත කියන්නේ සම්මුතියක්. නමුත් ඒක බාහිරට අයිති එකක් නෙමෙයි. එතකොට ඒක තමන්ගේ හිතේ හදාගෙනයි පෙර මතකයෙන් එන්නේ. එතකොට බාහිර පොත් කියලා දෙයක් නැහැ. පොත් කියන දේවල් අපේ හිතින් අපි හදාගෙනයි බලන්නේ. එතකොට වටිනාකමක් ඇති වෙන්නේ අරමුණට උපාදානයක් වෙන්නේ ශේෂ වෙන්නේ ඉතිරියක් වෙන්නේ තණ්හාවක් වෙන්නේ බාහිර පොතක් හම්බුනොත් බාහිර හැඩතලයට අර පොත කියන සංඥාව ගැට ගැහුනොත් එතකොට අපේ හිතේ තමයි තියෙන්නේ මේ පොත් කියන සම්මුති ප්‍රඥප්ති එතකොට ඒකට තියෙන ඇල්ම ඒ සේරම අපේ හිතේ තමයි හටගන්නේ එතකොට එතන ඒ ඇලෙන ගැටෙන දෙයට බාහිර දෙයක් හම්බුනොත් විතරයි වෙන්නේ අන්න සත්‍ය ඥානෙ පෙන්නුවොත් යථාභූත ඥානෙ පෙන්නුවොත් බාහිරින් හම්බ වෙන්නේ බාහිර හැඩතලයට හිතේ එන ඒ උපාදාය රූපේ ඒ කියන්නේ හිතේ හටගන්න රූප සංඥාව එනත්තම් හිතින් හදෙන ඒ වේදනා සංඥා එකතු වෙලා එන සම්මුතිය ඒ කියන්නේ ප්‍රඥප්තිය විඥානයේ දැන ගැනීම බාහිරට ගැට ගැහෙන්නේ එක අර අන්තෝජටා බහිජටා වල බහිජටා කියන තැන ලිහෙනවා. එතකොට ප්‍රතිපදා දෙවනිය දිහරේ පේනව නෙමෙයි හිතනවා. බාහිර පොත පේනව නෙමෙයි Taman හිතනවා පොත කියලා. එතකොට දැන් එතනින් මිදෙනවා. ඒ එනේන අරමුණ ඒ විදිහට සත්‍ය දකින්න හැම අරමුණකම. එතකොට බාහිරින් මිදෙනවා. ඊට නාමයේ අන්තයට එනවා. ඒත් අන්තිකමයි තියෙන්නේ. ඒත් නිවන් දැකලා නැහැ. දැන් ප්‍රතිපදා තුන්වෙනි අධිරේ මේ සත්‍ය ඥානෙ. යථාභූත ඥානෙ. ඉතිරි ඒ කියන්නේ නාමයේ අන්තය. දැන් මේ සිතේ අපි බාහිර නෙමෙයි පේනව නෙමෙයි හිතනවා කියවට හිතෙත් මුකුත් නැහැනේ. හිතන දේ සත්‍යයක් නෙමෙයි. දැන් සම්මුතිය තුල පොතක් තියෙන විදියක් නැහැනේ. මොන චේතනාවක්නේ. එතකොට එතන සිතුවිල්ලක්නේ. එතකොට විඥාණයනේ. ඒ මායාවනේ. එතන පොත් කියන දෙයක් සිතුවිල්ලක පොත් නැහැ. ඒක පෙරමතකයෙන් ගත්තා. يعني ඒක මේ මොහොතේ තියෙන එකකුත් නෙමෙයි. එතකොට එතනම හටගෙන නිරුද්ධ වෙනවා. කියන්නේ ඒක පවතින්නෙත් නැහැ. දැන් මේ සියල්ලම බැලුවාම මේක ශේෂ වෙන්නේ නැහැ. ඉතිරියක් එන්නේ නැහැ. ඒකට ඇලෙන්න හේතු වෙන්නෙත් නැහැ. තණ්හාව උපදින්න හේතු වෙන්නෙත් නැහැ. සියල්ලම මෙතන නැති වෙනවා. නිර්වශේෂයකට එනවා. එතකොට මෙන්න මේ නිර්වශේෂයට තමයි ඉතිරියක් නොවන මේ සිත එතනම නිරුද්ධ වෙනවා. අන්න ප්‍රතිපදා තුන්වෙනි අධ්‍යයනය. රූපේන අන්තිනොත් මිදුණා. බාහිර අන්තෝ බහිජටායනොත් මිදුණා. අන්තෝ ජටායනොත් මිදුණා. අන්තෝ ජටා බහි ජටා ජටහි ජඩිතා පජා තන්තං කුච්චම ගෝතෝමි කෝයිමං විජටේ ජටා කියලානේ ජටා සූත්‍රේ පෙන්නන. අර සීලේ පටිච්චය නරෝසපඤ්ඤෝ කියලානේ ගන්නේ. එතකොට මේ සීලය තමයි ස්කන්ධයේ උදේවය දකින සීලය. ස්කන්ධයේ උදේවය දකිනවා කියන්නේ මේ වේදනා සංඥා එකතු වෙලා හැදෙන සම්මුතිය බාහිර නෙමෙයි කියන ස්කන්ධයේ සත්‍ය දකින එක. අන්න යථාභූත ඥානය කියන්නේත් ඒකමයි. එකම දේ තමයි මේ වචන ඔක්කොම සාදාර්ශනේ යථාභූත ඥානෙ ස්කන්ධයේ උදේවය දැකීම ආරකාන්ත සීලේ සේරම එකයි. සීල පටිච්චය නරෝසපන භික්ෂුව තමයි ආරකාන්ත සීලේ නරෝසපන්නේ. චිත්ත පඤ්ඤත බාසිතත් ප්‍රඥාවත් මෙයාගේ දැම වැඩෙනවා. චිත්තම් පඤ්ඤන්ත ආතාපි නිපකෝ භික්ඛු මෙන්න මේ කෙලෙස් තවන වෙර ඇති භික්ෂුව. ඒතර කෙලෙස් මේ තවනවා කියන්නේ මේ කෙලෙස් මෙයාක හටගන්නේ වෙර ඇති භික්ෂුව. කොයිම උජටේ ජට අන්නේ කෙනා තමයි මේ ජටහ ලියන්නේ. ගැට ටික ලියෙන්නේ. දැන් ඒක මනකොට පැහැදිලි වෙනවා මේ මේ මාර්ගය නිවැරදි. ඊ타ම නිවැරදි. ඇත්තටම සතර සතිපට්ඨානය වුණත් ඔබ දර්ශන සභාපතියට මේ ඔක්කොටම හේතු වෙනවා. නමුත් මේ ප්‍රතිපදාව දකින්න මේ ආරෂ්ඨාංග මාර්ගයම තමයි. ආරෂ්ඨාංග මාර්ග සම්මාදිට්ඨි තමයි දර්ශන සමාපatti යථාභූත ඥානෙ. එතනින් තමයි පටන් ගන්න. හැබැයි මේ මොයේ වචන ගොඩක් තමයි අපිට අවසානයේදී පේන්නේ. අවසානයේදී පේන්නේ මේ සේරම එකට ඔක්කොම ගැලපෙනවා. සේරම එකක් දෙකක් නෙමෙයි. සත්‍තිස් බෝධිපාශයක ධර්මම වැඩෙනවා. මොකද මේ සිත දකින්න එක සද්දා වීරය වීරයක් ගන්න ඕනේ සතිය මේ සිත සත්‍ය දකින එනේන සිත දකින එක. එතන සතියක් තියෙනවා. සමාධිය සියලු සිත්තර මෙම දැකීමම සමාධියක් වෙනවා. සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා මේ මේ විඥානයේ අනිත්‍ය දැකීම ප්‍රඥාව කියන එක බුදුන් වහන්සේ මේ මේ සූත්‍රවල පෙන්නලා තියෙනවා. ප්‍රඥා භාවිතබ්බ විඥානම් පරිඤ්ඤයයන් කියනකොටම අපිට තේරෙනවා සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියනකොටත් තේරෙනවා මේ අවසාන සිද්ධ වෙන්නේ මේ විඥාණයම අවබෝධ වෙනවා සත්‍ය. යථාභූත ඥානෙ. ඊට පස්සේ ඒකේ නිර්වශේෂයකට එනවා. ඒක හොඳටම පැහැදිලි වෙනවා. කුසලයේ පැහැදිලි කරනකොට ධම්ම සංගීකරණේ ඔබ හොඳට බලන්න කුසලයේ පැහැදිලි කරන්නේ මේ ස්කන්ධ ස්කන්ධයේ කුසලයයි කියලා පැහැදිලි කරන්නේ. සංඛාරයේ කුසලයයි කියලා පැහැදිලි කරන්නේ. එතකොට නිර්වශේෂ සංඛාරයක් පැහැදිලි කරන්නේ කුසලයයි කියලා. ඉතින් ඔබට ධර්ම සංකීර්ණේ අරගෙන බලන්න පුළුවන්. එතන විශේෂ වචනයක් තියෙනවා. ඒ ඒ කියන්නේ මේ සිතේ ඉතිරියක් නැති වෙන තැනට මේ තමයි කුසලය කියලා පෙන්වන්නේ. ඉතින් ඇත්තටම මේ ගොඩාක් අයට මේවා පැටලව පැටලවිලා තියෙන බව අපිට හොඳට පේනවා. විශේෂයෙන්ම මේ අපිට මේ සූත්‍ර අරගෙන ඒවා ඒ විදිහට පෙන්නනවා නම් ඔබට ගැටලු සහිත වෙයි. එහෙ වාදයකට විවාදයකට එනවා අපි ඒව ඒ විදිහටම ඉදිරිපත් කරන්න ලෑස්ති. නමුත් වාද විවාද වලින් තේරුමක් වෙන්නේ නැහැ. ධර්මයේ නිවැරදි දේ කුමක්ද කියලා තමන් වටහාගෙන තමන් ධර්මයේ සත්‍ය දැකලා තමන් තමන්ගේ හිතෙන් මිදෙනවා නම් ඇත්තටම එච්චරයි වෙන්න ඕනි. තමන්ගේ සිතේ සත්‍ය දැකලා සිතේ සත්‍ය අවබෝධ වෙනවා කියන්නේ ඒකලට කෙලෙසට ගන්න නැහැ. ඒකේන සීනස්රවනේ කෙලෙස් ෂය වෙනවනේ. ඒ කෙනා අත්‍තරම ඒ කෙනාට මෙතන පුජ්‍යලයක්වත් හම්බ වෙන්නේ නැහනේ අවසානේ. අවසානේ මේ කෙනා පුජ්‍යල භාවයෙන්ම මිදෙනවනේ. මෙතන කෙනෙක් හම්බ වෙන්නේ දෙයක් තිබ්බොත් දුටුවා නම් දුටුවා පමණින් කියනකොට ඒ දුටු දෙයක් නැත්තම් දුටු කෙනෙකුත් නැහනේ. එතකොට දැකීම දැකීමක් විතරයි. එතකොට වාද කරන්න කෙනෙක් ඉන්නවනම් අන්නේ වගේ දැන් ගොඩක් වෙලාට අපි පෘථග්ජන භූමිය තුල තමයි මේක ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ. වාද වේද ඔක්කොම තියෙන්නේ. අපිට පේන්නේ ලෝකෝත්තර භූමිය තුල ආර්ය ආර්ය භූමිය තුල එහෙම දේවල් අපිට පේන්නේ. යම්කිසි සාකච්ඡාවක් තියෙන්න පුළුවන්, කතිකාවතක් තියෙන්න පුළුවන්. නමුත් එතන ආර්යවරු නම් ඉන්නේ ඔවුන්ට වාදයක් තියෙන විදිහක් නැහැ. ඔවුන් සියල්ලම දන්නවා එහෙමනම් මේ දර්ශනය දැකලයි ආර්ය කෙනෙක් වෙන්නේ. ඒකෙම පැහැදිලි වෙනවා මේ දර්ශනය කුමක්ද කියන එක. ඉතින් අපි එහෙම කියන්න හේතු උනේ ඇත්තනම් මේ පු탁ජන මනසේ ස්වභාවය අපි දන්නවා ගැටෙනවා අපිටත් ගැටලු ඉදිරිපත් කරන විදිහෙන් තේරෙනවා. නමුත් මේ සමාජයේ ගොඩාක් මේවා අවුල් කරගෙන තියෙන එකයකට හේතුව ඒ නිසා නිවැරදිව මේ මේ කාරණා ඉදිරිපත් කරන්න නම් අපි පසුබට වන්නේ නැහැ. මොකද අපි ඒවට යටවීම තුළ සිද්ධ වෙන්නේ එක්කෙනෙක්